තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා අයොද්ධායන් විහෙරති ගංගාය නදියා තීරේ අන්දසාපෝ භගවා මහන්තං දාරුක්ඛන්දං ගංගාය නදියා සෝතේන විහෙමානං දිස්වාන බික්ඛු ආමන්තේති පස්ස සකන තුම්හි භික්කවේ අමුං මහන්තං දාරුප්පන්දං ගංගාව නන්දියා සෝතේන ගුල්හමානන්ති එවං බන්තේ සචායං භික්කවේ මහන්තෝ දාරුක්කන්දෝ न ओरिणं तीरं उपगच्छति न कारिणं तीरम् उपगच्छति न मध्ये संसेदिष्यति न थले उत्सेदिष्यति न मनुसङ्गाहो गहिष्यति न अमनुसङ्गाहो गहिष्यति මෙයාවත් කංගාහෝ ගස්සති අන්තෝ පුති භවිස්සති ඒවායං භික්කවේ මහන්තෝ දාරුක් කන්දෝ සමුද්ද නින්නෝ සමුද්ද තෝනෝ සමුද්ද සම්බාරෝ තන්තිස්සේතු සමුද්දනින්නෝනි භික්කවේ ගංගාය නන්දියාසෝතෝ සමුන්ද කෝනෝ සමුන්ද පම්බාරෝ ඒවමේව තුම්හේති භික්කවේ නෝරිමං තීරං උපගච්ඡතන පාරිමං තීරං උපගච්ඡතේ නමද්ද සංසීදිස්සක නතලේ උස්සීදිස්සක නමනුස්සංගා භවිස්සක නමනුස්සංගා භවිස්සක නාවත්තංගා භවිස්සක නන්තෝතුති භවිස්සක එවං තුම්හි පිබික්ඛ භික්කවේ නිබ්බාන නින්නා හෝත නිබ්බාන පෝනා නිබ්බාන සම්භාරා සංකිස්ස හේතු නිබ්බාන නින්නා භික්කවේ සම්මා දිට්ඨි නිබ්බාන කෝනා නිබ්බාන සම්භාරාති අතිගරු පූජනීය මහෝපාධ්‍යාය මහානිසානන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය සර ශ්‍රද්ධාවන්ත පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත්නාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් දිනක් අයෝධ්‍ය පුරයෙහි ගංගා නම් ගඟ අසබඩ නදී තීරයෙහි වැඩ වාසය කරන අවස්ථාවක් වුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දකින්ට ලැබුණ ගංගා නම් නදියේ සැඩ පහරින් පාවී යන්නා වූ මහත් දවසක් පෙනී ගියා. ඈත පළාතක සතරක් කොට සසින ලද මේ මහා දාරුත්ඛණ්ඩ දවසඩ ගංගා නදියෙහි සැඩ පහරේ පාවී නිහඬවට ගමන් කරන හැටි දැක වදාරලා එවම නිමිති කරගෙන බුද්ධ ශාසනය ඇති නිවන් මඟ පහදා දෙමින් මේ සූත්‍ර ධර්මය දේශනා කොට වදාලා මේ සූත්‍ර ධර්මයේ නම සඳහන් වන්නේ දාරුස්තන්දෝපම සූත්‍රය නම්නුයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංගතිරි සමතා වදාලා මහණෙනි ගංගා නදී ස්රෝතකෙහි පාවී යන අර මහත් දලකඩ සඳ තේනවද එසේ යස්වාමීනි මහණෙනි මේ මහා දවස් කඩ යම් හේකින් මහා තීරයට මෙතමිනියේ නම් එහා තීරයට මෙතමිනියේ නම් මඳ නොදිලුනේ නම් ගොඩ බිමකට සල්ලු නූයේ නම් මිනිස්සෙකු නොගත්තේ නම් අමනුෂ්‍යෙකු නොගත්තේ නම් සුලියකට සුනූනේ නම් අතුලත කෝටි භාවයට නොගියේ නම් මේ මහා දලකඩ මහා සාගරයට පැමිණෙනවා. මක් නිසාද මේ ගංගා ජලය ගංගා නදියෙහි සඩපාර මුහුදට නිම්නව මුහුදට ප්‍රවණව මුහුදට සම්භාරවයි ගමන් කරන්නේ ඒ නිසා මේ ගාරු ඛණ්ඩය මහා සාගරයේ වෙත පැමිණලා මානික්ක වර්ණයෙන් දික්කෙන ඒ සමුද්‍ර ජලය මත ලක්ෂණ වීමට නැත්නම් එහි දිලිසෙන ශෝභා සම්පන්න අවස්ථාවකටපත් වෙනවා කියන සහදා වදාරලා එයම නිදසුන් කරලා බුද්ධ ශාසනයට මහන්සේ හරුණා මහන්සේ බුද්ධ ශාසනයට නිදසුනක් වශයෙන් ඉදිරිපත් කරනවා ඒවමේව කෝතුම් හේතු බික්කවේ මහණනි මේ විදිහට ප්‍රතිත් මහා පීරේත නොපමණියොත් එහා පීරේත නොපමණියොත් නැඳ නොගිලුනොත් ගොඩබිමකට තල්ලු නුනොත් මිනිස්යන්ගේ ග්‍රහණයකට අසු නුනොත් අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයකට අසු නුනොත් සුලියකට අසු නුනොත් අතුලත පූති භාවයකටපත් නුනොත් මහණෙනි මේ මහා දවසඩමෙන් නිර්වාණ සුරයට නිම්නව ගමන් කරනවා වෙනවා මක්නිසාද මේ බුද්ධ ශාසනය ඇති සම්මා දිට්ඨිය නිබ්බාමයට නිම්නව නිබ්බාමයට ප්‍රවණව නිබ්බාමයට ප්‍රාභාරවයි පවතින්නේ ඒ නිසා මහණෙනි ප්‍රතිරු මේ බුද්ධ ශාසනයෙහි ඒ නිර්වාණයට නිම්නව නිර්වාණයට ප්‍රවණව නිර්වාණයට ප්‍රාභාරව පවතී කියලා මේ විදිහට උන්වහන්සේ අනුශාසනා කොට වදාළා ඒ සංඝ පිරිස මැද්ද සිටියා අනුසංගයෙහි දක්ෂ වූ ප්‍රශ්න කිරීමට සමර්ථ වූ ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ අසහවදාලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බුද්ධ ශාසනයේ ගමන් කරන භික්ෂූන් වහන්සේට ඕරිම තීර මෙහා තීර කවරේද පාරිම තීර එගොඩ තීර කවරේද නද ගිලා බැස්ම නම් කවරේද ගොඩ බිමකට තල්ලු වීම නම් කවරේද මනුෂ්‍යයන්ගේ ග්‍රහණය නම් කවරේද? අමනුෂ්‍යයන්ගේ ග්‍රහණය නම් කවරේද? එවාගේම ආවත්තේ හෙවත් සුලිය නම් කවරේද? අතුලත පූති භාවය නම් කවරේද කියලා ප්‍රශ්න කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව එය විවරණය කොට වදාලා මහාන මෙහා තීරේ හෙවත් ඕරිම තීරේ කියන්නේ ආධ්‍යාත්මික ආයතන 6යි. චක්කසෝත ඥාන ජීවා කාය මන මේ ආධ්‍යාත්මික ආයතන 6 තණ්හා දික්ඛි මාන වශයෙන් යම් භික්ෂුන් වහන්සේ නමක් සලකනවා නම් ගන්නවා නම් ඒක ඕරිම තීරයට හෙවත් මෙහා තීරයට පාවීමක් වෙනවා. පාරිම තීර නමින් හඳුන්වා වදාලා බාහිර ආයතන 6 රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ ආයතන 6 බාහිර ආයතන 6 තණ්හා දික්ඛි මාන වශයෙන් ගන්නේ නම් එය පාරුම තීරයවත් එහා තීරයට ලංවීමක් වෙනවා. නද දිලා බස්මන නම් විරාගය නමින් හඳුන්වන කෘෂ්ණාව බව පහදා වදාලා තමා සිතන පතන නානාවිද ප්‍රියමනාප දේවල් ප්‍රාර්ථනා කරමින් සන්තෝෂ වෙමින් විනෝද වෙමින් යම් තෘෂ්ණාවක් වඩනවා නම් ඒක නම් විරාගය හරියට අර සමේ ගංගාව මැද ඒ මහත් දරකඩ ගිලා දක්නාත් වැනි අවස්ථාවක් වෙනවා කියන පහදා වදාලා ඊළඟට ගොඩට තල්ලු වීම නම් අස්මිමානස්සේතං අදිවචන අස්මිමානේ හෙවත් තමන්ගේ යම් යම් කාරණා මුල් කරගෙන උසස් වශයෙන් තමා සිතාමතා ඇත්තා වූ මාන්නය ගොඩට තල්ලු වීමක් වෙනවා කියන පහදා වදාලා මනුෂ්‍යග්‍රහණය නමින් හඳුන්වා වදාළ තමන්ගේ ඥාතීන් තමන්ගේ දායක සාරකාදීන් සම්බන්ධව සමග සතුටු වෙමින් සමග ශෝක වෙමින් සුවපත් වූ සුඛිතෝ අවස්ථාවේ තමනුත් සුඛිත භාවයෙන් ගත කරමින් දායකාදීන් දුක්ඛිත අවස්ථාවේ තමනුත් දුක්ඛිත භාවයට පමණමින් දායක වරුන්ගේම කටයුතු වල නියලී වාසය කරනවා නම් මේක මනුස්සග්‍රහණය නමින් හඳුන්වා වදාලා අමනුස්සග්‍රහණය නමින් පහදා වදාළේ යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් දිව්‍ය සම්පත් ප්‍රාර්ථනා කරනවා නම් බ්‍රහ්ම සම්පත් ප්‍රාර්ථනා කරනවා නම් එවැනි දෙව් සත්ව බඹ සත්ව කතා සසුන් පිළිවෙත් පුරනවා නම් මෙය අමනුෂ්‍යග්‍රහණය නම් වෙනවා කියන පහදා වදාලා ආවත්තග්‍රහණය නම් හඳුන්වා වදාළේ පංචකාම සම්පත්තියයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශාව්‍ය කියන මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන පංච අරමුණු කාම තෘෂ්ණාවෙන් ඇලෙබල් ඇලෙගලේ එහි ආශා කරමින් ලැබූ සම්පත් පරිහරණය කරමින් එහි යෙදෙනවා නම් එවාගේම නොලැබූ පංචකාම සම්පත් පතනවා නම් ඒ ගැනම සිත සිතා කාල දෙවනවා නම් මේක ආවත්තේට අසුවීමක් එවත් දිය සුලියට අසුවීමක් හා සමානයි කියලා පහදා වදාලා අන්තෝ පූති භාවෝති කෝ බික්ඛු යනාදි වශයෙන් වදාලා අතුලත පූති භාවයේ කුණ වීම නම් යම් කිසි භික්ෂූන් වහන්සේ නම දුස්සීල වෙන එවැගේම පාප කර්මාන්තයේ යෙදී වාසය කරනවා නම් සංගරෝණු පහස් කටයුතු වල යෙදෙනවා නම් එවැගේම තමන් අස්ත්‍රමණයේ ශ්‍රමණ භාවයේ අඟවනවා නම් තමන් කෙලෙස් නැති නැති නොකල කෙනෙක් කෙලෙස් නැති කෙනෙක් කෙනෙක් හැටියට හඳුනනවා නම් එවාගෙම සකකටයුතු සවතුන් නැතුව ජීවත් වෙනවා නම් මෙන්න මේ ආදි වශයෙන් තියෙන අභ්‍යන්තරෙහි අපවිත්‍ර භාවයට කියනවා අන්තෝපූති භාවය කියලා මේ කරුණ පහදාලා දාලා මේ සියල්ලට සමන් දීගෙන සිටියා ඒ ස්ථානයේ නන්ද ගෝපාල කියන පින් ඇති කෙනෙක් එතුමාට මේ කාරණා අහගෙන සිටීමේදී මහත් ධෛර්යයක් හා අවබෝධයක් ඇති වුණා. එතෙන්ට සමින්න බුදුරජාණන් වහන්සේට වැඳලා කියා හිටියා ස්වාමීනි මට පුළුවනි භාග්‍යවතුන් වහන්සේ වදාළ පිළිවෙලට ඕරිම තීරයට හෙවත් මහා තීරයටපත් නොවි පාරිම තීරයටපත් නොවි නද ගිලා දසින්නේ නැතිව ගොඩ බිමකට තල්ලු නොවි මිනිස්යන්ගේ ගැනීමකට අසු නොවි අමනුෂ්‍යයන්ගේ ගැනීමකට අසු නොවි දිර සුලියකට අසු නොවි ඇතුළත ස්මෘති භාවයකටපත් නොවේ බුද්ධ ශාසනය නිර්වාණයට නිම්නව නිර්වාණයට නැමීගෙන නිර්වාණයට නඹුරු වීගෙන ගමන් කරන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කරන්ට මට පුළුවනි එනිසා භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් මට පරිද්ද දෙනසේක්වා කියලා පරිද්ද ඉල්ලා සිටියා භාග්‍යවතුන් වහන්සේ වදාලා නන්දය ඉසේවිනම් තමන් රස බලා ගන්නා මේ ගවරල ස්වාමීන්ට සාර දීලා ඉන්නේ කියලා. ස්වාමීන් මේ ගවයෝ වසුපතෝන් ඉන්න නිසා ඒ ස්වාමීන් වෙත ඒකාන්තයෙන් ගමන් කරනවා කියලා සඳහන් කළ වෙලාවේ බුදුරජාණන් වහන්සේලා දාලා නන්දය මේ ගවයන් ස්වාමීන් වරුන්ට භාර දීලා පමිනෙන්ටේ කියන දෝනෝ වදාලා එයින් නන්ද ගෝපාලතුමා තමන් රස බලා ගන්නා ගව රංචුව ස්වාමීන්ට භාර දීලා පමින බුද්ධ ශාසනයේ ප්‍රෝඥා සම්පත්තිය ලැබුවා. එවැගේම බුද්ධ ශාසනයේ අප්‍රමාදව එකලාව වීර්යව වීර්යවන්තව කෙලස්ථාන වීර්ය වඩමින් සති සම්පජඤ්ඤේ වඩමින් චිත්ත භාවනා ප්‍රඥා භාවනාව යෙදුණ නුගෝ දවසකින්ම බුද්ධ ශාසනයේ උසස්ම ඵලය වන ජාතික්ෂය කරන එවැගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ භාවයට පමුණුවන සංයෝජන ප්‍රහාණය කරන අනුසේවියන් පියවන ඒ අරිහත් මාර්ග ඵලයෙන් අසංකත ධාති සංඛාත සාන්ත නිර්වාණය අවබෝධ කරගන්නට යෙදුණා. බුද්ධ ශාසනයේ වැඩ සිටිය රහතන් වහන්සේලා තුරෙන් විශේෂ රහතන් වහන්සේ නමක් බවට මේ නන්ද නම් මහරහතන් වහන්සේපත් වුණා කියන අදහස මේ දාරුස්සන්දෝකම සූත්‍රයේ සාරාංශ වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ දාරුක්කම්දෝපම සූත්‍රය ඉතාමත්ම පැහැදිලි තේරුමක් ඇති සූත්‍රයක්. විශේෂයෙන් වික්ෂු භික්ෂුණී ඉතා සුසිතා සිකාසී වනක් පිරිස සම දෙනාවකින් දත යුතු කරුණු පෙළක් මෙහි සඳහන්ව තිබෙනවා. බුද්ධ ශාසනයේ සම්මා දිට්ඨිය නිර්වාණයටයි නිම්නව ගමන් කරන්නේ. එවැගේම සම්මා සංකල්පය, සම්මා වාචාව, සම්මා කම්මන්තේ, සම්මා ආජීවය සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගාංගාත නිම්නව ගමන් කරන්නේ නිර්වාණය වෙතයි. එවැගේම ප්‍රවන්නල යම් නැඹුරුව ගමන් කරන්නේ ඒ සාන්ත නිර්වාණමති සාගරය වෙතයි. යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැමැති ශ්‍රෝතකට සදපහරට එක්කාසුණාන අර කියන කරුණාවෙන් බේරී ගියා නම් ඒ නිර්වාණමති සාගරයට පැමිණෙන්නේ නැහැටි. උපමාවක් සංකේය භාග්‍යතුන් වහන්සේ මෙයින් පහදා වදාලා ඒකට මේ බුද්ධ ශාසනය මේ උපමාවට සැසඳෙන ආර්ය අෂ්ටාංග මාර්ග නමැති ශ්‍රෝතකට නැගිලා ඒ සාන්ත නිර්වාණ සාගරයට ගමන් කළ රහතන් වහන්සේලා 100ක් නෙමෙයි 1000ක් නෙමෙයි ලක්ෂයක් නෙමෙයි අසංකේය පිරිසක් ඒකාන්ත නිර්වාණ ධාතුවට සපත් වුණා මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැති ස්රෝතකට නැගීගෙන එවැගේම අනාගාමි සකදාගාමි සෝවාන් කියන සසු මාර්ගඵල වලින් ඒකාන්ත නිවනට පමිනි ආර්ය මහෝත්තමයන් වහන්සේලා ගණනින් මෙතෙක්යි කියන්ට බැරි අසංකේය පිරිසක් ඒ නිවන් පුරයට සපත් වුණා තොත මේ කරුණ අට පෝරිම තීර පාරිම තීර ආදි වශයෙන් කියන කරුණු අට මනමින් තේරුම් ගැනීමේදී මේ නිවන් මාර්ග ගමන් කරගත හැකි ආකාරය පහදා ගැනීමට පුළුවනි. ඒ අනුව සැලකීමේදී අදාපත මේ ලැබී ඇත්තා වූ සම්බුද්ධ ශාසනය මේ අන්තරාය කර කරුණු අතෙන් ආරක්ෂාව ලබාගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් නැති ඒ නිර්වාණයට ගැටි ඇතේ උත්තම ත්‍රෝතකට අතුලත් වීගෙන අතරක නොනවතී අතරක නොරඳී ඒ නිවන දක්වාම යාගත හැකි තුන් බුද්ධ ශාසනයක් අපට ලැබිලා තියෙනවා ඒ මේ සම්බුද්ධ ශාසනය මේ අවස්ථාවල ලංකාවේ බබලියනටපත් වුණා ඒ අතර නොයෙකුත් හේතු නිසා බුද්ධ ශාසනය අන්ධකාර භාවයටපත් වුණා නමුත් ධීර වීර ගුණ ඇති ශ්‍රද්ධා ප්‍රඥා සම්පත් ඇති සසර පාරමිතා පරිපූර්ණ කළ මහෝත්තමය ඉදිරිපත් වෙලා බුද්ධ ශාසනය නැවත නැවත ආලෝකමත් කරමින් සංඝාසක් කල් අවුරුදු මුළුල්ලෙහි බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නවන්ට ප්‍රයෝජන ගැනීම සඳහා බුද්ධ ශාසනයට නව ජීවයක් එවාගේම ආලෝකයක් දෙමින් බුද්ධ ශාසනය ආරක්ෂා කරන්ට ඉදිරිපත් වුණා. ඒ අතර අද කාලෙත් ලංකාද්වීපයෙහි දහස් ගණනක් භික්ෂූන් වහන්සේලා වැඩ සිටියත් ඒ අර නිර්වාණ ස්රෝතසට ආර්ය අෂ්ටාංග මාර්ග ස්රෝතසට දසගෙන අසරමන් නොවි යන ස්වාමින් වහන්සේලා ඊටම දුර්ලභයි ඒ දුර්ලභ වූ ස්වාමින් වහන්සේලා තුරෙන් අදාපීතාම ගෞරවයෙන් ආදරයෙන් ළඟ නමස්කාරයෙන් සේවනය කරන එවැගේම අනුගමනය කරන අපේ අති පූජනීය මහෝපාධ්‍යාය මහිමිපාණන් වහන්සේ වැනි ඒ නිවන් මඟ අතරමං නොවි ගමන් කරන ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ලැබුණේ අප සෑම දිනාගේම සසර කරගත් මහා පිනක හේතුවෙන් කියලා අපි මහත් සන්තෝෂයටපත් වෙන්නට ඕනේ. ඒ විදිහේ උත්තරමයන් වහන්සේලාගේ සම්මුතිය භාවය අත්ත වශයෙන්ම මේ මුළු ලෝක ධාතුවේ සම දිනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. මක් නිසාද බුද්ධ ශාසනය කියන්නේ කල්යාණ මිත්‍ර ශාසනයක්. සකල මේනයිදං ආනන්ද බ්‍රහ්මචරියං යදිදං කල්යාණ මිත්තතා කල්යාණ සහායතා ආනන්දය සම්බුද්ධ ශාසන සියල්ලම හෙවත් සියලුම සම්බුද්ධ ශාසනය කල්යාණ මිත්‍රතාවයක් කල්යාණ මිත්‍ර සහායතාවයක් යනුවෙන් උන්වහන්සේ පහදා වදාළ බුද්ධ ශාසනය කල්යාණ මිත්‍ර ශාසනයක් බවයි එනිසා තුගරු මහින්තානන් වහන්සේලා වැනි කල්යාණ මිත්‍රයන්ගේ සහාය භාවයක් යම් කෙනෙකුට ලැබුණා නම් ඒ හැම දිනම වාසනාවන්තයි එවැගේම ඒ හැම දිනම ඒ සාන්ත නිවන් ලබන්ට සුදුසුසම් බවට ඒ සාන්තෙන් පත් වෙනවා නියතයි එනිසා අප සෑම දිනම අද මේ සමින අතිගරු මහණිපාණන් වහන්සේට දීර්ඝායස ප්‍රථමයෙන් මේ සිද්ධ කරන්නේ මුළු ලෝක ධාතුවටම පොදු මුළු ලෝක ධාතුවටම අයිති වස්තුවක් ආරක්ෂා කිරීමේ මහත් මෛත්‍රී ප්‍රාර්ථනාවක් එනිසා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි යම් ප්‍රාර්ථනා මෙහෙතුවා නම් එය මෛත්‍රී කාය කර්මයක් වෙනවා එවැගේම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි යම් ප්‍රාක් වචන පාවිච්චි කළා නම් ඒ සියල්ල මෛත්‍රී වචී කර්ම බාටපත් වෙනවා එවැගේම අපේ අභ්‍යන්තරයේ මනසේ යම් ප්‍රාක් අපි සිතිවිලි සිතුවා නම් ඒ පිළිබඳව ඒ සියල්ල මෛත්‍රී මනෝකර්ම භාවයටපත් වෙනවා. මේ අනුව සැලකීමේදී අද දවසේ අපි මේ සිද්ධ කරගන්ට දුණු ආශිර්වාද පූර්වාංගම පුණ්‍ය කර්මය බුද්ධ ශාසනයේ චිරස්ථිතයට පමුණවාලීමේ උසස් ප්‍රාර්ථනාවක් කියලා අප සෑම දිනම සන්තෝෂ වෙන්නට ඕනේ. ඒකම අතිගරු මහින්පාණන් වහන්සේ යම් බඳු ශාසන ප්‍රාර්ථනාවන් සිත් දරාගෙන මේ සසුන් පිළිවෙත් නඟා සිටිනවා නම් ඒ උසස් ශාසන ප්‍රාර්ථනාවන්ට තව තවත් ශක්තිය බලය ආශිර්වාදය ලැබෙන්ට හේතු වෙන මහා පින්කමක් අද දවසේ සම්පූර්ණ කරගත්තා කියලා අපේ පින්වත් සබ්‍රහ්මචාරි ස්වාමින් වහන්සේලාත් එවාගේම පින්වත් දායක මණ්ඩලයක් සුඛසිතා සන්තෝෂ වෙන්නට ඕන. ඒකම අපි මේ සිද්ධ කරගත්ත මහා පින්කම ඇතුලේ අපේ సంతානය සම්මා දිට්ඨිය වැඩුණ ඇති සම්මා සංකල්පනාව සම්මා වාචාව සම්මා කම්මන්තය සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වැඩුණ ඇති සිත සිත අපේ සිතේ ප්‍රීතියක් පහළ කරගන්න තෝරන මේ හැම පින් හිතකම පැවැත්ම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන පැවැත්මක් නිසා හැම සිතිවිල්ලක් පාසාම අප ගමන් කරා වෙන්නේ අමා මහ නිවන වෙතයි එනිසා නිවන් දකින මහා පින්කමක් නිවනට පැමිණෙන මහා උදාර පින්කමක් අදාපේ උත්තම කල්යාණ මිත්‍රයන් වහන්සේට දීර්ඝායත සත්‍යමින් සිද්ධ කරගත්තා කියලා අපට සන්තෝෂ වෙන්න පුළුවනි. ඒකම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා කේවලා හේසා භික්කවේ සත්පුරුෂ භූමි යදිදං කතඤ්ඤුතා කත වේදිතා කියන වචනයෙන් මහණෙනි කළගුණ දන්නා බව හා කළගුණ සලකන බව සියලුම සත්පුරුෂ ධර්මයන් රෝපණය වෙන සත්පුරුෂ භූමියයි කියලා උන්වහන්සේ පහදාලා දාලා එනිසා ප්‍රයත් පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගෙන් සිදු මේ ශාසන සේවය ගැන සලකා බැලීමේදී ලංකාවාසී සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසින් කෘතගුණ සැලකිය යුතු සේවයක් වෙනවා. විශේෂයෙන් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථානුබද්ධ සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලා නිරන්තරයෙන් ගරු ස්වාමීන් වහන්සේලා වෙත එම කෘතවේදීත්වය පවත්විය යුතුව තිබෙනවා. මක්නිසාද බුද්ධ ශාසනය පිරිහින අවධියක අතිගරු මහෝපාධ්‍යාය මහින්තානන් වහන්සේත් එවැගේම පූජ්‍ය කඩවැද්දුවේ මහා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වීමෙන් ඇති කරගත් මේ ශාසන සංවර්ධනය නිසා අප සෑම දෙනාම ඒ අමා මහ නිවන් මඟට යොමු වෙලා සිටිනවා. ඒකම දසදහස් ගණන් මහ ජනතාව ඒ නිවන් මඟට පියවර තබලා තියෙනවා. එනිසා ඒ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස හේතු වන්නා වූ අප සෑම දෙනාට සාන්ත නිවන් පිණිස හේතු වෙන්නා වූ ධර්ම ආලෝකයක් බෙදා දී වදාළ අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේට අපි දිවාරය දෙක්කී කෘතගුණ සලකනවා නම් අපේ නිවන ඒකාන්තයෙන් අපට ආසන්න වෙනවා. එනිසා මේ අද දවසේ මේ ස්ථානයේ වගේම විශේෂයෙන් අපේ අතිපූජ්‍ය පඬිතු කඩුවැද්දුව මහා ස්වාමීන් වහන්සේගෙන් අවසර ලැබුණ එම ස්ථානයේ තද මේ වගේම පහන් පූජා මල් පූජාදීන් පූජා පවත්වලා පිරිත් දේශනාව පවත්වන බව සිහිපත් කරන ලෙස එවාගේම කුහුවිවැල්ල සෝවන යෝගාශ්‍රම මධ්‍යස්ථානය පදවිය ආරම්භ සේනාසනය තවත් සේනාසන කීපයක මේ වගේම සත්පතීමේ පින්කම අද ඒකාන්තයෙන් පවත්වනවා එනිසා ඒ මහා පින්කම් බුද්ධ ශාසනය ආරක්ෂා කරන්ට යෙදී සිටින සම්වත් දුක්ඛ දිවි මණ්ඩලයට පෙනේවා අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන්ව අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේ සතුවර්ෂාධික කාලයක් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යහතින් ආරක්ෂා කර දෙත්වා එවැගේම මේ සිදු කරගන් කෙදුනා වූ කුසලානිසංස ධර්ම බලය අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේ වැනි උත්තමයන් වහන්සේ නමක් සකස් කරලා අභාව ප්‍රාප්ත වූ ඒ දයාබර මෞපිය දෙදෙනා වහන්සේටත් වෙලා ඒ උතුමන්ගේ ධර්ම ප්‍රාර්ථනා සඵල වෙලා සාන්ත අමාමහ නිවන් සුවමත් වේවා කියලා අපි පින් පමුණවන්නට ඕන. එවැගේම ස්වාමීන්ද්‍රයන් වහන්සේ තුමේ ශාසන ප්‍රවෘජා සම්පත්තිය සලසා දී වදාළ ඒ අති පූජ්‍ය ආචාර්ය උපාධ්‍යාය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් මේ උදාර පිනත් වෙලා සතරක් අපට කල්යාණ මිත්‍ර වෙලා ඒ ගරුතර මාහිමිපාණන් වහන්සේලාගේ ධර්ම ප්‍රාර්ථනා සඵල වෙලා සාන්ත නිවන් සුවපත් වේවා කියලා අපි පින් සමන්වන්නට ඕන. එවැගේම ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ උතුම් බුද්ධ ශාසනයේ සීල සමාධි ප්‍රඥා පරිපූර්ණය කර ගැනීම පිණිස චීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍යාදීන් නිරන්තරයෙන් සංග්‍රහ කරමින් අනේකාකාරයෙන් සහාය සම්පත්තිය දුන්න දාසකාර සාදි පින්නතුන්ටත් මේ සියලු පින්වත්ව ඒ හැම දිනාට ලෝවේ ලෝතුරා සම්පත්තියම සිද්ධ වේවා එවාගේම ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ධර්මානුශාසනා ලැබූ භාවනා ප්‍රතිපත්ති අනුගමනය කරන දීසාදි සමදිනාටද මේ උතුම් පින්වත්ටි ඒ සමදිනාටද නිවන් මඟ ආලෝක වේවා එසේම අතිගරු මහණුපාණන් වහන්සේ මෙම නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටීමෙන් මුළු ලෝකයේතම සිතක් ශාන්තියක් මෛත්‍රී ප්‍රාර්ථනාවක් පවත්වමින් යම් බඳු ශාසනාභිවෘද්ධියක් පතනවන්නම් ඒ උදාර ප්‍රාර්ථනාව ඒ ශාසන ප්‍රාර්ථනාව ਸਰව ප්‍රකාරයෙන්ම සඵල වීමට මේ සිදු කරගත් මහ පිනත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා අපි අදිස්ථාන කරමු එවැගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහදා වදාළ බුද්ධ ශාසනයේ නෛර්යානිකයි බුද්ධ ශාසනයේ සාන්දෘෂ්ටිකයි සාන්දෘෂ්ටික බුද්ධ ශාසනයේ යම්තාක් කුසල ක්‍රියාවන් යෙදෙනවා නම් එහි ආනිසංස මතු අනාගතේ නොවේ ඒ මොහොතේ පටන්ම අත්කර ගන්නට පුළුවනි කියලා. එනිසාද මේ සිද්ධ කර ගන්නට දුනාව සාන්ති ප්‍රාර්ථනා කිරීමේ මහා කුසලානිසංස බලයෙන්ොත් ප්‍රඥාත්‍රයේම ගුණානුභාව බලයෙන්ොත් දිව්‍ය මණ්ඩලයේ ආරක්ෂාවෙනොත් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන්ොත් අතිගරු මානිකානන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සප ලැබේවා මේ අවුරුදු 79ක් ගත වුණා වගේම ඉදිරි කාලයේ නිරෝගී සුව ආරක්ෂා වෙමින් සියක් අවුරුදු කලක් දීර්ඝායුෂ වින්දනයේ කෙරෙත්වා එවැගේම කායික මානසික සැප විඳින දිනෙන් දින දියුණු වේවා සමත භාවනාවෙන් වහවහ චිත්ත සමාධිය දියුණු වේවා විපස්සනා භාවනාවෙන් දිනින් දින විපස්සනා ඥාන දියුණු වේවා සුවසේම නින්දයාව සුවසේම අවදි වේවා නපුරුසේන නොපෙනේවා දෙවියන්ට මිනිසයන්ට ප්‍රිය භාවයේ තව තව දියුණු වේවා දෙවියන්ගේ ධර්ම ආරක්ෂාව සැලසේවා එවැගේම කදිසුර සතුරු ගිනි ජල වස්තු නිසා විවදාදි දෙකින් සීනිකින්වත් අනතුරක් නොම වේවා කායික මානසික පහසු විහෙරණ සැලසේවා සියලුම ධර්ම ප්‍රාර්ථනා සඵල වේවා සසරත් ගරුතර මහින්පාණන් වහන්සේගේ උදාර ධර්ම ප්‍රාර්ථනා සඵල වේ පතන්නා වූ බෝධියෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේතනසේ පැමිණ වැඩ වදාළ අජරාමර සාන්ත අමා මහ නිවන් සුවක් වේවා කියලා අපි ගෞරව නමස්කාරයෙන් ප්‍රාර්ථනා කරමු එවැගේම අද මේ දවසේ අතිගාරු මහනිපාණන් වහන්සේ යම් බඳු ධර්මමය ප්‍රීතියක් විඳ ගන්නවාද ඒ ධර්මමය ප්‍රීතිය අප සෑම දිනාටත් විඳ ගැනීමට ලැබේවා ස්වාමීන් වහන්සේ යම් බඳු ආර්යශ්‍රාවක මාර්ගයේ ගමන් කරගත්හද අප සෑම දිනාටද ඒ ආර්යශ්‍රාවක මාර්ගයේ සුවසේ ගමන් කරගන්නට වාසනාව වේවා ස්වාමීන් වහන්සේ යම් බඳු බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නවාද අප සෑම දිනාටත් අප ප්‍රාර්ථනා කරන බෝධියෙන් ඒ උත්තරීතර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැපීම මෙනෙහි කරන්නේ දැනීම මෙනෙහි කරන්නේ සීතලයි කියලා මෙනෙහි කරන්නේ ප්‍රශ්නය කියලා මෙනෙහි කරන්නේ වායෝ රූපයක් කියලා මෙනෙහි කරන්නේ නැහැ. එමනම් මෙනෙහි කරන්නේ හුස්ම කියන සංඥාවෙන් පමණයි. ආස්වාස කියන්නේ හුස්ම. ඒකට කියන්නේ ප්‍රඥප්තිය කියලා සංඥා මාත්‍රයක්. ප්‍රඥප්ති මාත්‍රය සම්මුති වචනයක්. ආස්වාස කියන්නේ පරමාර්ථ වචනයක් නෙමෙයි. වායෝ ධාතු කිව්වොත් පරමාර්ථයක්. වායෝ රූපේ කිව්වොත් පරමාර්ථයක්. හැපීම කිව්වොත් පරමාර්ථයක්. දැනීම කිව්වොත් පරමාර්ථයක්. ඒවා මෙනෙහි කළොත් සමතේ නෙමෙයි. සමත වශයෙන් වඩන්ට නම් ප්‍රඥාප්තිය පමණක් මෙනෙහි කරන්න ඕන. හුස්ම හුස්ම කියන මේ සංඥාව තියාගෙන ආස්වාස ප්‍රස්වාස වචන දෙක සිහි කරනවා. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස දෙක අපේ ඇහෙන් දකින්න වගේ ඇහැට පේන්නේ නැනේ සුළඟ හිතට පේනවා. හිතට පේනවා මේ ආස්වාස ප්‍රස්වාස රැල්ල. ඉතින් වෙන කිසියම් අරමුණක් මෙනෙහි කරන්නේ ඒ කියන්නේ අපට වේදනාවක් ආවත් වේදනාව අනුපස්සනා කරන්නේ නැහැ. සද්දයක් ඇහුණා සබ්දය අනුපස්සනා කරන්නේ නැහැ. හිතේ මේ විසිරී ගියත් සිත අනුපස්සනා කරන්නේ නැහැ. වෙන මොනම අරමුණක් ආවත් ඒකට හිත යොදන්නේ නැතුව ඒව හිතින් ප්‍රතික්ෂේප කරලා ආස්වාස ප්‍රස්වාස අරමුණම මෙනෙහි කරන්නට ඕන. ඉතින් මේ ආස්වාස ප්‍රස්වාස අරමුණේදී අපේ විනාඩි 10ක්වත් ඒ හුස්ම රැල්ල අමතක නොවි මුල සිට අගට අග සිට මුලට හොඳින් මෙනෙහි කළා නම් ඒ මෙනෙහි කරනකොට හුස්ම පිළිබඳව වර්ණයක් අපේ මනසට පේනවා. සුදු පාට, ලා සුදු පාට වර්ණයක් පේනවා. සමහර කෙනෙකුට රන් වම් පාට, කහ පාට, සමහරට නිල් පාට, දම් පාට පේන්න පුළුවන්. ඒක එක්කෙනාගේ සංඥාවන්. ඒ පේන වර්ණයේ දිහා බලන්නේ මේ මට දැන් භාවනාව හරියාගෙන යනවා කියලා හිතන්නේ නැහැ. ඒ වර්ණ දිහා හිතුව හැටි බැලුව හැටි වහාම ඒක නැති වෙනවා. අපිට තියෙන්නේ අපේ වැඩේ. ආස්වාස ප්‍රස්වාස හැපෙන තැන සිහිය පිහිටුවාගෙන සිහියෙන් මෙනෙහි කිරීම පමණයි. ඉතින් තාදුරට විනාඩි 20ක් තරම් හොඳට කරගෙන ගියා නම් අර පේන ලා පාට ප්‍රභාසන පාටක් බාට පැමිණෙනවා. ඒ කියන්නේ බොහොම දීප්තිමත් සුදු වලාකුලක් එහෙම නැත්නම් සුදු පුළුන් ගොඩක් එම නැත්නම් සුදු පාට රෙදි හවඩියක් සුදු නෙළුම් මලක් ඔය වාගේ සුදු මල් වට්ටියක් සුදු ජලාශයක් ඔය වාගේ ප්‍රසන්න අරමුණක් හැටියට පෙනේ. හැබැයි ඒ වෙලාවේ ශරීරය නොදැනී යනවා. ශරීරය ගැන කිසිවක්ම දැනෙන්නේ වේදනාවක්වත් ශබ්දයක්වත් මොනම දෙයක්වත් නැහැ. ඒ වෙලාවේ හිත පස් සද්දයටපත් වෙලා සංසිඳීමටපත් වෙලා කයයි සිතයි දෙකම ඒ වෙලාවේ ප්‍රීතියත් බොහෝම ප්‍රසන්නව තියෙනවා. මුළු කයම ප්‍රීතියෙන් පිරීලා. ඒ වෙලාවේ හිත එහෙම විසිරී යන්නේත් නැහැ. නීවරණ බිඳුවක් එතකොට නැහැ. ඒ අවස්ථාවට තමයි කියන්නේ ප්‍රතිභාග නිමිත්ත. අර මුලින් පෙනුනා වූ ලා වර්ණය උග්ඝා නිමිත්ත. හැබැයි මේ ප්‍රතිභාග නිමෙත් එනකොටම සමහරට නොදන්නකන් නිසා ඒ දිහා හිතින් බලන්න පුළුවන්. බැලුවොත් වහාම නැති වෙනවා. අතුරුදහන් වෙනවා. ඒක බලන්න වටින්නේ ඒක පේනවා පේනවා මෙනෙහි කරන්න වටින්නේ ඒක අනිත්‍යයි මෙනෙහි කරන්න වටින්නේ ඒක ප්‍රතික්ෂේප කරන්න වටින්නේ ඒක භාවනා නිමිත්තයි ඒක දුරින් වගේ පේනවා නම් අදිෂ්ඨාන කරන්නට ඕනේ නාසිකාගට පැමිණේවා සමහර විට බොහෝ සෙයින් නාසික අගටම පැමිණිලා පේනවා එතකොට තමයි යෝගාවචරයාගේ හිත උපචාර සමාධියෙන් සමාධිමත් වූ වෙලා එයින් ඉවර වෙන්නේ නැහැ නැගිටින්නේ නැහැ. ඒ වෙලාවේ මනා සිහියෙන් මනා නුවණින් ඉවසීමෙන් යුතුව ඒ මෙනෙහි කිරීම කරගෙන යන්නට ඕනේ. නාසිකාගට ඒ ප්‍රතිභාග නිමිත්ත හොඳට පිහිටියාම ආස්වාස ප්‍රස්වාස කියලා වචනේ මෙනෙහි කරන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාස වචනේ මෙනෙහි කරන්නේ නැතුව ඒ නිමිත්තත් ආස්වාස ප්‍රස්වාස දෙකත් ඒකාබද්ධව නාසිකා අග පවත්නා හැටි බලාගෙන ඉන්නවා. විනාඩි 5ක් විනාඩි 10ක් විනාඩි 20ක් විනාඩි 30ක් පැයක් ඔහොම දිගට බලන්නට ඕනේ. මෙන්න මේ බලාගෙන යනකොට තමයි අර ත්‍රිවිධ කල්යාණ දස ලක්ෂණ සම්පන්න වූ ප්‍රථම ධ්‍යාන අර්පණාව පහළ වෙන්නේ. ඉතින් මේක අපට ඈත නෑ ළඟ ලබා ගන්න පුළුවන්. මේ කවුරුත් දීර්ඝ සංසාරයේ අප්‍රමාණ ජාතිවල මේව වඩලා තියෙනවා. අබුද්ධෝත්පාද කාලවලත් වඩලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයයි බැරි. බුද්ධෝත්පාද කාලේ පුළුවනි. මේ අනුපිළිවෙලින් මේක වඩන්නට ඕනේ. එතකොට දැන් අර පද හතරේ කෙටි තේරුම ආ දීර්ඝාස්වාස කියලා මෙනෙහි කරන්නේ වැඩි වේලාවක් මෙනෙහි කරන බව නෝනෙන් දකිනවා. කෙටි ආස්වාස කෙටි ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්නේ නැහැ. කෙටි කෙටියෙන් හුස්ම වැටෙන වෙලාව ඒක නුවණින් දැනගන්න. සබ්බකාය පටිසංවේදී කිව්වේ ආස්වාස ප්‍රස්වාස දෙකේ නාසිකා දොරටුවේහිම ආරම්භයත් පැවැත්මත් අවසානයක් කියන මුලැමැදාග දකින හැටියට සිහිය පිහිටුවීම. ඊළඟට පස්සම්බයන් කිව්වේ ඔන්න ඔය ප්‍රතිභාග නිමිති එනකොට ආස්වාස ප්‍රස්වාස බොහෝම සියුම් වෙලා යනවා. නොදැනීමක් යනවා. නැති බවක් වාගේ වැටහෙනවා. ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ. හුස්ම නැති වුණා නෙමෙයි. හුස්ම සියුම් වුණා. ඒ හුස්ම නැවත නැවත දැනෙන්න ගන්නවා. ඒ පිළිබඳව ඥාත කිසි මහන්සියක් නැතුවම තමා වෙත හුස්ම දැනෙන්න පටන් ගන්නවා අපට තියෙන්නේ ඒ හුස්ම හැපෙමින් තිබුණු තැන අර ප්‍රතිභාග නිමිති දිහා බලාන සිටීමයි. එතකොට මෙන්න මේ ටික දැන් මතක තියාගන්න. මතක තියාගෙන අපි විනාඩි 20ක් 30ක් පමණ හිතේ සමාධිය උපදවා ගනිමු. ඒ සමාධිය උපදවාගත්තන් පස්සේ සමාධියේ සිටින් යුතුව ඊළඟට අපි මේ සත්‍යක්‍රියා ස්වરૂපයෙන් ලොවට සෙත් පතන්ට බලාපොරොත්තු වෙමු රටට සෙත් පතන්න බලාපොරොත්තු වෙමු. දැන් අපි කවුරුත් පළපුරුදු හැටියට කෙටියෙන් පූර්ව කෘතිය සම්පාදනය කළ භාවනාවට සූදානම් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ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 විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු හේින්ද රාගාදී කෙලෙස් සතුරන් නැසූ හේින්ද සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් අර සිඳලු හේින්ද ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු හේින්ද රහසත් පවක් නැති අති පරිසුද්ධ සන්තාන ඇති හේින්ද අරිහත් නම් වනසේක මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු සක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝවිඤ්ඥුහිති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් ජයසිරිමහා බෝමැඩදී අවබෝධ කොට වදාලා වූ සපරියාප්තික නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය මුල මැද අග යහපත් බැවින්ද අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න ਸਰව සම්පූර්ණ සුපරිසුද්ධ ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වන බැවින්ද ස්වාක්ඛාතනං වනසේක මෙසේ ස්වාක්ඛාතාදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජෝපටි පන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණියා වූ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින්ද සුපටිපන්න නම් වනසේක මෙසේ සුපටිපන්නතාදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ මහා සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු පියෝච ගරු භාවනියෝ වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තානෝ චත්තානේ නියෝජයේති සීලාදී ගුණයෙන් ප්‍රිය උද එසේයින්ම ගරු සම්භාවනීය උද අවවාද අනුශාසන දෙන්නා උද නපුරු වචන ඉවසන සුළු උද ගැඹුරු දහම් කතා කියා දෙන්නා උද අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නා උද කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ සිත කය වචනයෙන් සිදු වූ සියලු පමාවරදට බුද්ධ රත්නය මට සමාවනසේකුවා ධර්ම රත්නයද මට සමාවනසේකුවා සංඝ රත්නයද මට සමාවනසේකුවා ආර්යයන් වහන්සේලාද මට සමාවනසේකුවා කල්යාණ මිත්‍රයන් වහන්සේලාද මට සමාවනසේකුවා සාදු සාදු සාදු මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි මාමෙන් මාගේ හිත සත්වයෝද මඳහත් සත්වයෝද වෛරී සත්වයෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින් සියලු දෙවියෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා යහතින් අපරකිත්වා මාගේ මෙම ශරීරය සංරිදී මුතුමැණික් වෛදුරියන් ආදී වටිනා රත්නයන්ගෙන් සදුනක් නොව කෙස්ලොම් නියදක් සම්මස් ආදී අතිශයින් පිළිකුල් වූ පරම දුර්ගන්ධ වූ දෙතිස් කුණපයකින් සදුනා වූ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ අනිච්චාවත සංකාරා උපාදවය ධම්මිනු උපංජිත්වා නිරුඤ්ජන්ති තේ සංූප සමෝසුකෝති සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝයේ ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝය ඉපිද නිරුද්ධ වන්නාහ ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේය මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මෙම ස්කන්ධ ලෝකය හැර දමා බුදු පසේ බුදුමාරාතන් වහන්සේලා නිවිසන සීපමින වදාලා වූ පරම රමණීය වූ ශාන්ති ලක්ෂණ වූ නිර්වාණ අභය පුරයට සුවසේ පැමිණීම පිණිසම මෙම ඒකායන භාවනා මාර්ගය හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු ස්වල්ප වේලාවක් උඩුකය කෙලින් තබාගෙන මුලින් සඳහන් කළ හැටියට ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පිහිටුවාගෙන ආනාපාන සති භාවනාව යෙදෙන්න. තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් මෛත්‍රී භාවනාවෙන් අගතන්පත් ශාස්ත්‍රූවරයෙක් ලෝකෙ වෙන්නේ නැහැ. ඒ සරුවක්ඥන් වහන්සේගේ මෛත්‍රී පාරමිතාවත් මෛත්‍රී ධ්‍යාන සම්පත්තියත් සිතින් ආවර්ජනා කරලා අපේ මෙත් වැඩීමට සූදානම් වෙමු. මෙත් වැඩීම කියන්නේ කොටින්ම සත්‍යක්‍රියාවක්. මෙත් වැඩීමේදී අපේ సంతාන ඉස්සෙල්ලා නිමා ගන්නට ඕනේ. දැන් මෙතෙක් වේලා අපේ సంతාන නිවාගත්තා. සිතේ සමාධියක් තන්පත් බවක් උපදවමින් සතේ සති සමාධි ඥාන පිහිටුවාගෙන සිත නිවාගත්තා. ඒ නිවුණු හිතින් බුදු ගුණ වර්ජනා කරමින් අපේ සිත්වල අර සත්‍යක්‍රියා ස්වરૂපයෙන් මෛත්‍රී සිත් පවත්වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමනයේ කෙලේ 이르දි ප්‍රාතිහාරයෙන්ම නෙමෙයි උන්වහන්සේ ජේතවනාරාමේ සිට තුංගව්වක් මානේ ගමන් කෙලේ තුන් ලෝකයට විහිදුවන මෛත්‍රී ධාරාව එකම අඟුලිමාල තුමාගේ හදවතට යොමු කරලයි. ඔහු අන්තිමේදී පාමුල වැඳ වැටි උතුම් ශාසන පැවිද්දෙන් පැවිදි වී මෛත්‍රී භාවනාම වඩලා ඒ පාදක කොට විදර්ශනා වඩලා මහා රහත් භාවයටදපත් වුණා. සත්‍යක දමනයේ කෙලෙත් ඒ වගේ මෛත්‍රී චිත්ත ධාරාව ඔහුගේ සිතට විහිදුවලා සත්‍යක්‍රියා කරමි. ආලවක දමනයේ කෙලෙත් ඒ වගේමයි. වාගේම තවත් උන්වහන්සේගෙන් උන්වහන්සේ සමීපයට පැමිණි දර්දඬු මුරණ්ඩු පුජ්‍යලයන් පවා සාන්ත බාටපත් උනේ සමහර අය මාර්ගඵල නිවන් ලැබුවේ භාග්‍යතුන් වහන්සේගේ මෛත්‍රී චිත්ත ධාරාව ඔවුන්ගේ සිතට වැදිලා. නිදසනක් වශයෙන් කියන්නම් එකක් බුදුරජාණන් වහන්සේ පිරිස පිරිවරාගෙන සංඝ පිරිස පිරිවරාගෙන වැඩියා පාවානුවරට. ඒ පාවානුවරට වඩින බව ආරංචි වූ පාවානුවර වැසි රජදරුවෝ කතිකාවතක් කළා. බුදුරජාණන් වහන්සේ සමග වඩින සංඝ පිරිස පිළිගෙන උන්වහන්සේ වැඩ ඉන්නා තාක් සිව්පස පූජා පවත්වන්න සංවිධාන වෙන්නට ඕන හැම කෙනෙක්ම කහවණුවක් බැගින් එකතු කරන්න ඕන මුදල්. ඔය අතර හිටියා රෝජ කියලා මල්ල රාජකුමාරී. ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳට දන් අඳුරන කෙනෙක්. ඉතින් මේ පිරිස සම්මුඛ වෙච්ච වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇහැවා රෝජ මල්ල මල්ල රාජකුමාරයාගෙන් රෝජ ඔබත් අද මේ සමාගමට ආවනේ එහෙමයි සමාගමට ආවා. ඒ මොකද මේකට ආවේ නැත්නම් දඩයක් නියම කරලා තියෙනවා. මේකට ආවේ නැත්නම් දඩ ගහනවා. ඉතින් ඒ දඩේ විඳිනවට බය මං ආවා. නැත්නම් මට ඕනකමක් තිබුණේ නැහැ කිව්වා. ඒ මොකද ඔහුගේ හිතේ සද්ධාාවක් තිබුණේ නැහැ කලින්. ඉතින් බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ රෝජ මල්ල සම්මුඛ කළා. කිව්වා ස්වාමීනි මේ රෝජ මල්ල මගේ හිත මිත්‍රේ. හැබැයි මෙයා හොඳ ධනවත්, හොඳ නැනවත්, බුද්ධිමත් කෙනෙක්. අනේ ස්වාමීනි මෙතුමාට සුදුසු බණපදයක් අවසර ලැබේවා. බුදුරජාණන් වහන්සේ වචනයක් කතා කරේ නැහැ. ඒ වෙලාව වචනයක් කතා කරේ නැහැ ඒ ගැන. උන්වහන්සේ මෛත්‍රී ඇසින් බලලා තමන් වහන්සේගේ කුටියට වැඩිය. බණක් කිව්වේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා මොකක් හරි මේකේ අභ්‍යන්තරයක් තියෙන බව උන්වහන්සේට සැකයක් නැහැ. ඉතින් රෝජමල්ල ආනන්ද ස්වාමීන් වහන්සේක ටික වෙලාවක් කතා කරමින් ඉඳලා දැන් බුදුරජාන් වහන්සේ කුටියට වැල්ලා දොරත් වහගෙන විවේක වෙන්න වෙලාවේදී මේ රෝජ මල්ලට දරන්න බැරි පුදුමාකාර හිතේ පැහැදීමක් ඇති වෙලා සොයාගෙන ගියා කුටියක් ගන්න. භික්ෂූන් වහන්සේලා දුටු දුටු තනහන ස්වාමීනි බුදුරජාන් වහන්සේ කොතනද කොතනද වැඩ ඉන්නේ? එතන දේශනාවේ සඳහන් වෙනවා කිරි දෙන සොයාගෙන යන වහු පැටියා වාගේ සොයාගෙන ගියා. ඉතින් ආන් ස්වාමින් වහන්සේලා කියා හිටියා ඉක්මන් වෙන්න එපා. අන්න අහවල් කුටියේ වැඩ ඉන්නවා. උන්වහන්සේ එතන දොර වහලා තියෙනවා නම් ස්තෝපුවට කියලා දොරට ටිකක් තට්ටු කරලා උගුර පාදන්න. එතකොට දොර ආදී. ඉතින් මේ රෝජ මල්ල එතෙන් ගියා ගිහිල්ලා අර විදියට පිළිපැද්දා. ඉතින් බුදුරජාණන් වහන්සේ දොර ඇරලා බුද්ධ ආසනේ වාඩි වුණා. මේ රෝජ මල්ලගේ සිත කොච්චර මුරුදු වෙලාද කියනවනම් ශ්‍රී පාදය දෝතින් පිරිමැද පිරිමැද නලල ශ්‍රීපතුන් වත තබ තබා වැන්දා. එකත් පසක වාඩි වුණා. අන්නේ වේලාවේ ධර්ම දේශනාවක් කළා ඔහුට ගැළපෙන්නේ ඔහු ආසනෙන් නැගිටේ සෝවාන් මාර්ගඵල නිවන් ලබලා. මේ කවර ආශ්චර්යයක්ද? අර මුල්ම අවස්ථාවේදී බණපදයක් නොදෙසා වැඩියේ මොහුගේ සිත මෛත්‍රී චිත්ත තරංග ධාරාවෙන් සංසිඳවලා නිවලා ඊට සුදුසු අවස්ථාවක් ලබා දීම පිණිසයි. ඒ වෙලාවේ බණ කිව්වනම් සෝවාන් වෙන්නේ නැහැ. දැන් ඔහුගේ හිත නිවලා සනසලා ඔහුගේ හිතේ ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය අවදි කරලා සිටියේ බැවින් දසෝ දාමින් මඟඵල නිවන් ලැබුණා. මෙන්න මේ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී ගුණය සත්තාදේ මනුස්සානං ගුණේ. ඒක නිසා බෞද්ධයන් වශයෙන් අපි දන්නවා ඒ බෞද්ධයන් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්නේ උන්වහන්සේ යම් විදියකින්ද ලොවට මෙත් වැඩුවේ යම් විදියෙන්ද පුද්ගලයන්ට චිත්ත සංතානවලට සැනසුම ලබා දුන්නේ ඒ අනුගමනය කරමින් අපිට පවතින්නට ඕන. ඒ නිසා දැන් අපේ චිත්ත සංතාන බොහෝම පිරිසිදු කරගත්තා දැන්. දවස පුරාම සීලයක පිහිටලා දවස පුරාම නීවරණයක් එන්න නැතුව හිත සිත සමාධිමත් කරගෙන තුන්දොර සංවර කරගෙන තුන්දොර පිරිසුදු කරගෙන මේ දවස පුරාම චිත්ත දමනය කරගෙන අපි කටයුතු කළා. ඒ නිසා දැන් මේ වේලාවේ අපි වේලාවේ පමණින් මෛත්‍රී භාවනාවක් වඩලා අපේ පින්වත් මිත්‍ර වෙතුමුනි මහත්මයාගේ ආරාධනයේ පරිද්දෙන් අර ලොවට රටට ජනතාවට සිතක් සාන්තියක් ලැබෙනු පිණිස අපි සිත් විහිදුවන්ට බලාපොරොත්තු වෙමු. අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානම් පරිහරාමි අපි දහස්වරක් කොහොම කිව්වත් Tamanට ධානය වැඩෙන්නේ අරමුණු කොට ධානය වැඩෙන්නේ නැති බව අපි කල්ැතු මතක තියාගන්න ඕන. Tamanට මේක වඩන්නේ සාක්ෂි පිණිසයි මං වගේ අනිත් අය කියන්නේ. ඔය වගේ පද හතරෙන් එකක් එකක් ගානේ Taman ගීතේ මෙත් වැඩෙන්නට ඕන. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ භගවායිතිපි අරහං අරහං වතේසෝ භගවා තං භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි තං භගවන්තං අරහන්තං සිරසා නමාමි අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් අතිපූජනීය මහානායක මාහිමියන් වහන්සේ වෛර නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මාගේ මව්පිය දෙදෙනා වහන්සේ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මාගේ ගුරු උතුමන් වහන්සේලා වෛරනු වෙත්වා තරහනු වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් ස්වාමීන් වහන්සේලා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මේ සිල් පිරිසේ සියලු දෙනා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහ